අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු ඊශාන්මගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයට අපිට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනය සඳහා ප්‍රශ්න 22ක් ලැබිලා තියෙනවා අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක්මි. සක්මන මම සක්මන් කරන විට වම දකුණ යයි මෙනෙහි නොකර කෙලින්ම পায়ට දනු දේ එවෙලම මෙනෙහි කෙලිමි. එවිට পায় තබන විට මුලින්ම විලුඹ වදින බවද එහි තද ගතියක් දැනෙන බවද ඉන්පසු පාදය සම්පූර්ණයෙන් තබන විට වැලි කැටි ගැටෙන ආකාරයේද මෙනෙහි කෙලිමි. වැලි මළුවේ සමහර තැන් දිගටම සීතලයි. වැලිමලුවේ වැලිවල සමහර තැන්වල වැලිවල ගැඹුර වැඩි බවත් සමහර තැන්වල වැලි තුනියට දමා ඇති බවත් ගැඹුරු තැන්වල වැලි තුනී තැන්වලට වඩා සියුම් බව දැනුණු බවත් තවද පායෝස්වා ඊළඟ අඩියේ යද්දී පාදයේ ඇලී තිබුණු වැලි කැටි වැලි කැටි ගැලවී යනවාද දැනුනි. ටික වේලාවකින් කොන්දේ වේදනාවක් හටගෙන එයට සිත ගියද යලි පහසුවෙන් পায়ට සතිය ගැනීමට හැකි විය. වේදනාවක් තිබෙන විට සතියෙන් සිටීමට එතරම් අපහසු නොවුනද එක් එක් සිතුවිලි පැමිණෙන විට සතියෙන් සිටීමට අපහසු විය. ඒ සිතුවිලි වලින් බොහොමයක් රාගයේ තිබෙන සිතුවිලි. එවිට සිහිය ඒවත් සමග කතා මවමව යයි. දැන් සතිය බිඳී යතයි සිතුවද සිත නැවතත් යයි. එහෙත් එය කිහිප වතාවක් සිදු වූ පසු කෙසේ හෝ උත්සාහ කර යලි සතිමත් විය හැක. ටිකක් සක්මන් කළ පසු পায়ට දැනෙන දෑ සමගම කිසිම අරමුණක් නැතිවන වේලාවල් පැමිණෙයි. එම වේලාවල් අරමුණක් සමග කෙරෙන සක්මනට වඩා හොඳයි කියා සිතෙනවා. මොකද ඒ වේලාවල් සිතට වැඩියෙන් සැහැල්ලු බවක් දැනෙනවා. එහෙත් ටික වේලාවක් ගිය පසු සිත බලෙන්ම එම අරමුණක් නැති තැනින් ඇදී ගොස් කුමක් හෝ සිතුවිල්ලකට යනවා. එවිට නැවත পায়ට එන දැනීම් වලට අවධානය ගත් වෙමි. කොතරම් වේලාවක් මෙලෙස සක්මන් කළාද කීපාරක් එහා මෙහා ගියාදයි කිය නොහැකිය. ඒ ගැන මතකයක් හෝ සිහියක් නැත. එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත් වීම මුලින්ම ටිකක් අපහසුවද දැන් එය පහසුවෙන් කළ හැක. අත්‍යවශ්‍ය දෙයකට හැර අන් වේලාවට කතා නොකර සිටීමටද පුළුවන්. සක්මන් කරන විට අධික වේදනාවක්, වීසිවීමක් හෝ එවැනි කිසිවක් අත්දැක නැත. උදෑසනට වඩා හවස් භාවනා කිරීමට ප්‍රිය ඇත. තවද සක්මන් භාවනාව කිරීමටද එදිනදා වැඩවලදීද සතිය පිහිටුවීමට දැඩි කැමැත්තක්ද පරයන්ක භාවනාව කිරීමට අධික කම්මැලිකමක්ද ඇත. නමුත් කලපසු හිතට හරි සැහැල්ලුයි. 1. මූලික කර්මස්ථානයේට සක්මනේදී වම දකුණ යයි නොසිතා කිරීම සුදුසුද? මොකද එසේ සිතන විට බලෙන් ඇවිදින ගතියක් දැනෙනවා. 2. වේදනාවක් පැමිණි විට සිහිය දිය යුත්තේ කර්මස්ථානයටද වේදනාවටද නැතහොත් ඔබ වහන්සේ පැවසූ ලෙස වේදනාව තුලින් කර්මස්ථානයටද 3 තවද ඉදිරියට භාවනා කරගෙන යාමට උපදෙස් සහ මාගේ අනුගමනය කරන ක්‍රමය කිසියම් වැරදි ඇතොත් ඒ පහදා දෙනු මැනවි. සමහර දවස්වල භාවනාවට කම්මැලිකමක් කේන්තියක් ඇතිවේ. ඔබ වහන්සේට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා. තෙරුවන් සරණයි. ඔබ මේ කියන්නේ මෙනෙහි කිරීම කියන එක සතිය වැඩිම පිළිස හේතු වෙනවා නම් මෙනේ කරාට කමන්නේ සතිය වැඩිම පිළිස හේතු වෙනවා නම් මෙනේ නොකර හිටියට කමන්නේ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සතිය වැඩිමට උපකරණයක් විදිහට මෙනෙහි කරනවා සතිය ගැනීමට මෙනෙහි නොකර කරන්න පුළුවන් වඩා හොඳයි ඒ වගේ වේදනාව තියෙනකොට මේ ওই මට්ටමේ ඉඳලා වේදනාව බැලුවත් එකයි අරමුණ බැලුවත් එකයි වේදනාව හරහා අරමුණ බැලුවත් එකයි මොකද දැන් ආයුධ තුනම අතේ තියෙනවා කොයි එකෙන්ද Tamanට වැඩි සෙල්ලක්කාරකමක් එන්නේ කියලා බලන්න. බලලා පාවිච්චි කරන්න කල්ැතු වෙනම දෙයක්වත් පිංශ කරන්න යන්න එපා. ඔය යන ක්‍රමය ඔහොම දිගට කරගෙන ගියොත් තමයි ඔය බලාපොරොත්තු වෙන විදිහේ ප්‍රගතිය ලැබෙන්නේ. ඒ නිසා ඔහොමම බාධා කරන්න තොදිකර කරන්න. එතකොට පැහැදිලිවම ඉදිරියක් තමයි තියෙන්නේ. ගෞරවනීය සාමින් වහන්සේ මෙවර මාගේ පළමු කමටහන් වාර්තාවයි. සක්මන් භාවනාව දැන් මා සක්මන් කරමි යන්න දැනගෙන වම දකුණ යනුවෙන් පාතබන්නෙමි. ඇතැම් විටක සිත වැල් කතා යෙදුනත් නැවත සක්මනට සිත ගෙනෙන්නෙමි. සක්මන අවසන් වන විට සංසුන් වූ මනසින් නික්ලේශී වූ මොහොත පිළිබඳ සිතා මට ප්‍රීතියක් ඇතිවේ. පරයන්ක භාවනාව ගෞරවනීය සාමින් වහන්ස ඊයේ හවස ධර්මදේශනෙන් පසුව භාවනා අසුන මත මා දැන් මෙතන යනුවෙන් සිතා හිඳගත්ෙමි. පළමු හුස්ම රැල්ලේ පටන් පැය එකමාරක පමණ කාලයක් තුල විවිධ භාවනා අත්දැකීම් ලදිමි. හිත වැල් කතා ගොතන විට හිස පහලට වැටි ඇති බවත් මූලික කමටහන තුලට එන විට හිස කෙලින් වන බවත් දැනුනි. හුස්ම රැලිවලට යටින් තවත් අයෙකු ඊතා සෙමින් හුස්ම ගන්නා වැනි අත්දැකීමක් ලැබුණි. විටක ආකාශයේ පාවෙනවා මෙන්ද ශරීරයේ නැතුවක් මෙන්ද ඉදිරියේ ජලය හා ආලෝකයේ රැඳී තිබෙනවා මෙන්ම මෙන්ද අත්දැකීමි. මේ මොහොතේ කෙලෙස් රහිත ලෝකයේ निराமிස රුවය උපේක්ෂාවෙන් බලා හිඳිමි. ඔබ වහන්සේටත් නිස්සන්න වාසී මහසඟ රුවනටත් අප සැමටත් නිවනේ සැනසීම ලැබේවා. ඔව් මේ කියන්නේ භාවනා මෙච්චර කාලයක් කරපෙක ගුණයක් එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ කඩා ගන්න යුතු දිගට යන්නේ එතකොට හිතාපු නැති පැති වලින් හිතාපු නැති විදිහට හිත මාර්ග හොයා ගන්නවා. එනිසා දිගට කරගෙන යනකොට හිතට ඕන විදිය සතියට ඕන විදිය හිත අල්ලගනිමු. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි ටික වේලාවක් සිත දෙස බලා සිටන විට සිතුවිල්ලක් ඉඳ හිට පැමිණ ගෙවන් වී යයි මෙසේ ටික වේලාවක් යන විට මෙම தත්ත්වය වෙනස් වී මුළු සිරුරම මුළු ලෝකයම හදවත ගැහෙන ආකාරයකට එහා මෙහා චලනය වෙයි නැවත හිස්තැනට ක්‍රමයෙන් මාරු භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. නැත්නම් භාවනා කරන අරමුණට හොඳට සමීප වෙනකොට මම සහ මම නොවේ කියන සීමාව නැති වෙලා යනවා. ඒකෝට ලෝකයේත් එකයි මමත් එකයි. ඒතර ලොකු tattoo ආවා වගේ ඉතී පැතිරීමක් සිදු වෙනවා. ඉතී ඒක එන්න හොඳටම අරමුණට සමීප වෙනකම් ආසන්න වෙනකම් උත්සන්න වෙනකම් භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔය සහැල්ලුව ලැබෙන්නේ. නිසා මුලදී ටිකක් ශක්තිය වැය කරන්න වෙනවා. එතකොට මේ වැය කරපු ශක්තියට ආනිසංස වශයෙන් ওই වගේ සහැල්ලුවක් එනවා. sitting meditation dear bhante when practicing anapanasati meditation i was aware of the coldness of the in breath and the hotness of the out breath The in-breath was noticed in three phases as follows. The beginning, the middle and the end. The beginning was very sub- subtle and unpredictable. the middle was very rough and the end was very also very subtle and unpredictable. This was observed also on the outbreath. These sub- subtle ends were noticed as gaps in between the in the breath and in breath and outbreath. After some time, as I progressed along the in breath and outbreath, the breath became subtle until calmness was present. There was a few thoughts really. I knew I was not dead as the uh, as the di discrimination between the in-breath and the out-breath could not be found, but there was pains in my upper back. These thoughts appeared randomly out of the out of now here and dis disappeared. Although this state was calm, it was boring, but since this was a result of the progress of mindfulness, I continued to not, notice this state and eh, loneliness. The days in Nissanavane was the benefit until now. The mind did not jump much into the household life, but it did rarely, even though the mind was out of the primary object, I knew the, and would advert back to the primary object or sometimes would pray along with the secondary object and advert back to the primary object with no harm. On the walking path, I continued to note the sen- sensation of the coldness, hotness, roughness and softness as my feet touched the ground during walking. I did not hate but observed. After some time, the body seems to be knowing what it was doing and seems to be working on its own. During this period of time, time would pass swiftly and quickly and I observed it change, it change in speed. The mind would jump but of the primary object, but as soon as it does, the seeing that there, there is something wrong adverse the mind back to the primary object. Sometimes I feel alone as if I was walking alone on Mother Earth and as if the after other people, as if the other people were nothing but energy. Comments on this hand. may you live a long life, happy, long, happy and prosperous life, Bhante. So the primary object or secondary object, in breath or out breath, left or right, ultimately everything merged together. There you must try to observe them without discrimination. Then you find this discrimination is utterly tension, utterly frustration. So if you can observe things without the discrimination specifically at that level, you see this tension is a quite an artificial thing. You can just see everything as it is. Don't label primary object, secondary object, this left, this is right, this is in-breath, this is out-breath. Everything is in the same tapestry. If you are skillful to observe as it is without labeling, you feel the release, so much of a release. The tension is because of the discrimination. Tension is because of the boundaries. So now boundaries is about to fade off. Please facilitate it. අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම වේ. එය පරයන්කයට ඉඳගත් මොහොතේම නොදැනී යයි. සිතුවිලි පැමිණෙන අතර ඒවා හිතන ඒවා නොව හිතන ඒවා බව මෙනෙහි වේ. ඒවා ඔස්සේ ගමන් කරන විට නූලක් අමුණා මැස්මක් පතන බව අවබෝධ වී නැවත මූල කර්මස්ථානයට සිත පැමිණේ. ඊයේ දින කළ පොදු පරයන්කේදී සිත නින්දකට වැටුණු වගත් දැනුනි. එහෙත් වෙනදාට නිදිමත එන්නට පෙරදීම ඔබ වහන්සේගේ උපදේශ පරිදි එය අවබෝධ කරගනී. නමුත් එලස හැඟීමක්ද ඇති නොවි බෙල්ල දෙතුන් සැරයක් කඩා වැටෙන බවක්ද දැනුනේය. අවදි වූ පසු ඉන්නා ස්ථානය ගැන කිසිදු හැඟීමක් නොවිය. පරයන්ක කාලයේ අවසන් වී ඇතිද ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොවිය. එහෙත් එම සිටිවිල්ල ඇතුවම දිගටම පරයන්කේ සිටියෙමි. අද උදෑසන සක්මන් භාවනාව විනාඩි 45ක් වන සිදු කරන අවසානයේ ඊතා තද නිදිමතක් සහිත විය. එය විරාගය පහළ වී ඇති බව ඔබ වහන්සේ දුන් උපදෙස් සිහිවිය. මුහුණ සෝදා පර්යංගයට වාඩි වූද දැඩි නිදිමත බවකින් යුතු බව අවබෝධ විය. නමුත් නින්දක අවශ්‍යතාවයක් මා තුල නොවිය. නින්ද යාමට නොදී මූල කර්මස්ථානයේ හිත යොදමින් පැය එකයි විනාඩි 15ක් පමණ පරයන්කේ සිටියෙමි. මාගේ භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔය අර අරුමුණේ මුලැමැදාක බලනවා වගේම නිින්දක් එන්නේ ඉස්සෙල්ලා නිින්ද තියෙන අවස්ථාවේ සහ නිින්ද යන තැන කියන මුලැමැදාක බලත් අගත් අර වගේම සාදරව බලන්න පුළුවන් නම් නිවනට බොහොම කිට්ටුයි. එනිසා නිින්ද හොඳ නැහැ අරුමුණ හොඳයි කියන්නේ නැතුව අරුමුණේ මුලැමැදාක බලන සෙයියාවෙම නිින්දෙත් කම්මැලිකමෙත් විරාගෙත් මුලමැදක බලන්න තමයි ඊගාව පාඩම කියන්නේ. ගෞරවනීය සාමින් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමය. පරයන්ක කීපයේදීම ආරම්භක අවස්ථාවේම හිත හිස් අවකාශයට යයි. මෙලෙස හිස් අවකාශය තුල මද වේලාවක් සිටි බව මතකය. ඉන්පසු ටික වේලාවක් යනතුරු සිදු වූ දේවල් අවබෝධයට දැනීමට ලක් නොවුනි. මුළු පරයන්ක කාලය පුරාම නින්දට නොඇතුණු බව ස්ථිරය. උදේ දාණයට දානශාලාවේ මේස සකසනහඬ ඇසීමෙන් නැවතත් දැනුවත් භාවයට පැමිණි බව අවබෝධ විය. ඒ වනතුරු මා සිටියේ දැනීම නොමැති ස්ථානයක බව වැටහුණේ එවිටය. ධර්මාවවාද ලබා දෙන සේක්වා. ඔය දේවල් තිබුණාට නම් කරේ නැත්නම් ඒව නොදැනිච්ච දේවල් ගන්නට යනවා. නම් කරන්නේ කෑදර දේවල් වලට විතරයි. අපිට කරදර කරන්නේ නම් කළ දේවල් විතරයි. ඒ නිසා දෙයක් ආවම නම් නොකර හිටියොත් ඉබේ මෙවුව අභාවයට යනවා. ඒක නිසා යේන ඩිංගේහි ඒ නිමිත්තේ යේනි යේහි ආකාරයේ යේහි උද්දේශේහි කියලා මේ හතර ආකාරයට තමයි මේ අහකන දේවල් අපි මල්ලේ දාගන්නේ. ඒ ලිංග නිමිති උද්දේශ ආකාර ගන්න නැතුව හිටියොත් එහෙම කරදර නොකරන දේවල් බවට පත් වෙනවා. ඒ නිසා අපි කරදර අපිට කරදර කරනවා නෙවෙයි මේ අහකන දේවල් වලට නම් දාලා අපි කරදර මල්ලට දාගන්නවා කියන එක හොයන්න පටන් අරගත්තොත් අපි එහෙම අහ කියන මල් නයි මල්ලේ දාගත්තේ නැත්තම් නිකන් දැකලා ඉන්නේ. නමුත් අර අහ කියන දේවල් මල්ලේ දාගන්නවා කියන පුරුද්ද අමතක කරන්න බැරි තරම් ඇවිල්ලා. ඒ නිසා ඒක පොඩ පොඩ පොඩ පොඩ දැන දැන කරන්නේ නැතුව යණ්ඩරින්න ඊගාට එන දේවල් තියෙනවා ඒව නම් කරන්නේ නැතුව ඉන්නරි. තොගේට දාන්න. එතකොට ඒ වගේම තියෙන නපුර දුක පෙළෙන ගතිය, තවන ගතිය අඩු වෙන පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමීන් වහන්සේ. මීට පෙර මාගේ කමඨහන් වார்த்தාවට ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් පිළිපැද්දෙමි. දැන් මට නිදිමත ගතිය නැත. සිතුවිලි පැමිණියත් සතිය පවත්වාගත හැක. ඊයේ දිනේ පැයකමාරක් පමණ මම පරයන්කයේ සිටියෙමි. ඒ අවස්ථාවේදී මාගේ දණහිසේ වේදනාවක් ඇතිවිය. එයට අවධානය යොමු කරමි. මාගේ කකුල බරව මාගේ කකුල බරව කකුලක් වාගේ තදට ලොකුවට දැනුණා. ඒකම මාගේ උඩකයෙන් ගින්දර පිට වෙනවා වගේ උණුසුමක් දැනුණා. ටික වේලාවකින් නැතිව ගියා. ධනේසේ වේදනාව එසේම පැවතුණා. මා නැවතත් හුස්ම රැල්ලට යොමු වුණා. සිතවිලි මගහැර ඉදිරියට ගියා. මගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය වගේ ඇගේ උණුසුමක් පිට වෙන වෙලාවේ කකුල බරව කකුල වෙන වෙලාවෙක මගේ බරව කකුල කිව්වොත් විතරයි දුක් වෙන්නේ. කලවේ කකුලක තියෙන මේ තඩිස්සි ගතිය, තඩිස්සි බව, තඩිස්සි ස්වභාවය දැක්කොත් ඒක එච්චර දුක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දුම් පිට වෙන්නේ ශරීර උඩ කොටස යන කොටස කියන්නේ මේ දුම් පිට වෙන්නා වාගේ තියෙන ස්වභාවය කිනිකන්දකින් සැර පිට වෙන්න මගේ කියලා ඒ භාව ස්වභාව ගති වශයෙන් බැලුවොත් ධාතු මනසිකාරයක් විතරයි. මේක මේ මගේ බරවක් අකුල මේක මගේ උඩුකය කියාගත්තොත් තමයි අර දුක පෙළන ගතියට එහෙම නැත්නම් අපි කියන නපුරු ගතියටපත් වෙයි. නිසා ටිකෙන් ටිකෙන් ටිකේ ඔබ භාව ස්වභාව ගති වශයෙන් දකින්න පුරුදු වෙන්න. එතකොට මේ ළමා භාෂාව ඉවර කරලා ආර්ය වෝහාරයට යන්න පුළුවන්. ගෞරවනීය සාමින් වහන්ස ඊයේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු නිසා නැවත ලියමි. ආස්වාසය හා ප්‍රශ්වාසය අතරමැද සතියෙන් බලා සිටීමට උනන්දු වන මට ප්‍රශ්වාසය හා ආස්වාසය අතර ඇති විරාමය දැනගැනීමට හැකිවන්නේ සුළු ප්‍රමාණයකි. ආස්වාසය හා ප්‍රස්වාසය අතර ඇති ඉඩට සාපේක්ෂව. ඊට හේතුව වන්නේ වෙහෙසකාරී බවක් දැනෙන නිසා කෙටි හුස්ම කීපයක් ගැනීමට සිදුවන බැවිනි. මගේ ප්‍රශ්නය වන්නේ මේ මෙසේ වන්නේ එය කායික ප්‍රයත්නට අවශ්‍ය වන රිද්මයක් නිසාද? නැතහොත් මරණ බිය නිසා එසේ සිදුවන්නක්ද යන්න දැන ගැනීමටයි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. මේ විදිහට ඒක වෙන්නේ මොකද කියලා අහුවොත් කවදාවත් පටිච්චසමුපාදේ තේරුම් ගන්න වෙන්නේ වෙන්න අරින්න. ওই තමයි හේතුඵල ධර්ම. මරණ බිය නිසාද කායික අවශ්‍යතාවයක්ද කියන එක දැම්ම නම් කරන්න ඕනේ නැහැ. මෙහෙම වෙනවා. ඊගාව දවසෙත් වෙන්න අරින්න. ඊගාව දවසෙත් වෙන්න අරින්න. එතකොට මේකේ හේතුඵල ධර්මෙ තේරෙයි. ඕකට අපි මූල ධර්ම දාන්න ගියොත්, අපි සමීකරණ දාන්න ගියොත්, අපි නම් දාන්න ගියොත් කවදා ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒ තරම්ම අපේ හිත දැන් කුරුවල් වෙලා තියෙනවා. වෙන දේ දිහා බලලා නමක් දාන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා සරුවචාන්සේ දේශනා කරනවා ලෝකයේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. මොකද මිනිස්යාගේ වැඩේම කෙලසෙන එක තමයි. දේ දිහා බලන්න බෑ නමක් දාන්න නැතුව. මොකද නම දැමීමෙන් කරන්නේ මගේ කරගන්න එක. ඒ නිසා ඔක පරිසම්පාදේ ඉන්නේ ඒ ගැප්ස් ඒ ඒ වෙලාවල හැටියට වෙයි. ඔය ටෙලි තව ගොඩක් ආකාර තියෙනවා. ඒ සියල්ලම හිමීට බලබල යන්න හිතලුවක් නෙවෙයි, මත් වෙලා නෙවෙයි, හීනෙන් නෙවෙයි, මිරිඟුවක් නෙමෙයි ප්‍රകൃතියේ සිද්ධ වෙන්නේ. ඒ ප්‍රශ්නට උත්තර නොදුන්නයි කියලා හෝ නමක් දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නිරීක්ෂණයේ දිගින් දිගට මේ අnderින්ද එතකොට තමයි නියම ස්වභාවික පරිසම්පාදේ තේරෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම භාවනාව පටන්ගෙන වසර 4ක් පමණ ඇත. පරයන්ක භාවනාව මම මෙතනෙයි සිතමින් ආනාපාන සතියෙන් පටන් ගනිමි. නිවසේදී මම භාවනාවට වාඩි වී සුළු මොහොතකින් මුළු කයම හිරිවැටීමක් වැනි තත්ත්වයක් ඇති වී මූල කර්මස්ථානය වන හුස්ම රැල්ල නොදැනීමත් සමගම කයට හිත යන්නාසේ දැනේ. එවිට කයේ නොඑක් තැන්වල ගැස්සෙන නලියන කම්පන ආදියත් වේදනා ආදියත් දැනෙමින් නැති වෙමින් පවතී. ඒ වන විට මාගේ නීවරණ ධර්ම යටපත් වී ඇති බව දැනේ. සෑම මොහොතකම සතිමත්ව සිටී. නමුත් දින කිහිපයක සිට සිත කයට යන ගතියක් හෝ කම්පන චංචල නොතේරේ. කිසිම අරමුණකින් තොරව ටික වේලාවක් සිටියන අතර නැවත සිතුවිලි ඇතිවෙමින් නැතිවෙමින් පවතී. නමුත් මේ හැම විටම මම සතියෙන් බව දනිමි. භාවනාව ඉදිරියට ගෙන යාමට කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ භවයේදීම මාර්ගඵල නිවන්වත් වේවා. තිරුවන් සරණයි. ඒ අවුරුදු 4ක් කර භාවනා පැත්තක දාලා සතිය වඩනවා නම් භාවනා නතර වේ සතිය වැඩේ. මේකේ භාවනා අවුරුදු 4ක් කරලා දැන් අහනවා භාවනා දියුණු කරන්න සතියේට සුඛානම අතට බාර දෙන්න. සතිය කරලා දෙයි ලස්සනට වැඩි. ඒ නිසා භාවනා නොකර ඉන්න පුරුදු වෙනවනම් ආධුනිකයෙක් වෙන්න පුළුවන්. භාවනා කරන්න කරන්න මැට්ට වෙනවා. භාවනා කරන්න කරන්න නාකි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරන වෙනකොට සතිමත් වෙනවා කියන වැඩේ කරන්න. ඒකට නිකන් ලදරු ගතියක්, ආධුනික ගතියක් එයි. ඒකට භාවනා කැඩෙනවා තමයි. හැබැයි සතිය හොඳට තියෙනවා. ඒකේ ලකුණු ගොඩක් පේන තියෙනවා ලිපිය නිසා. භාවනා ගැන කරදර වෙන්නේ නැතුව සතිමත් වීමට උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංකේ වාඩි වී කය දෙස සිත යොමා මම දැන් මෙතන යන්න මෙනෙහි කළමි. පසුව ආනාපානයට සිත යොමු කරන්නට මත්තෙන් සිත ඇතුළට නැඹුරු වීමක් දක්නට ලැබුණි. එය කිසිවක් නොදැනෙන මට්ටමක් නොවේ. පැය භාගයකට පසු පමණ පසු යලි කයට සිත යොමු වීමක් දැනුනි. කයේ අපහසුතා දැඩි ලෙස දැනුනි. එය කයේ එක තැනක මතු වූ වේදනාවක් නොවේ. ශරීරයේ පුරාම මතු වූ වේදනාවකි. මේ වේදනාව නිසා කය දඟලන ස්වභාවයක්ද ඇතිවිය. එම වේදනාව මෙසේ තිබියදී යලිත් සිත ආනාපානයට යොමු කළත් එයට සිත තැබිය නොහැකිය. ඒ අතරතුර විචිත්‍ර වූ දේ එනම් ගින්දර ආලෝක වැනි දේවල්ද දිස්සිය. එහෙත් කාය වේදනාවේ අවසානයක් නොවිය. සක්මනේදීද පාදයට සිත තැබූ වහාම ඕවාලා ඕවලාකාර පාද ගමන් කිරීමක් දක්නට ලැබේ. එවිට සක්මනේ වේගයද වැඩි වේ. දකුණු පාදයේ ඊතා ප්‍රකටව ඕවලාකාර ගතිය දැනුණද වම් පාදයේ පැහැදිලි ඕවලාකාර ගතියක් නොපෙනේ. එනිසා අසමබර රෝද උඩ යන්නක් මෙන් දැනේ. මෙසේ යන අතර වාරයේ බොහෝ වාර ගන්නක් සිත පිට ගියත් පාදයට සිතගත් වහාම මේ ඕවලාකාර ගමන දිස්සේ. ගෞරවනීය සාමින් වහන්සේ මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය භාවනාදී මේ කායानुපස්සනාව කරනකොට සතහන් ආකාර ස්වභාව ලක්ෂණ කියලා ගැඹුරු මට්ටම් තුනක් තියෙනවා. ඉස්ලාම් මේ සතහන දකිනවා. ඊට පස්සේ මේ ඕවල ආකාර ගති, කම්පන චංචල ගති, රැලි මාලාවල් එන ඇති, ඍජුව ගමන් කරන ඇති කියලා ආකාර රාශියක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ සතහන ඉක්මවලා ගිහිල්ලා. ආකාරات හොඳට සම්පූර්ණ වෙනකොට අපේ හිත ස්වභාව ලක්ෂණ වලට යනවා. ඉතින් ඒ පෙන්නන ආකාර පඤ්ඤාත්තිය ওই තියෙන්නේ. ඒ නිසා මේක යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිහිලා තියෙනවා. තව ඉදිරියට ඒ ආකාර තව දියුණු කරන්න ඕන හොඳට සාදර වෙලා පේන තරම් ආකාර බලන්න එකක් හොඳයි එකක් නරකයි කියන්නේ නැතුව. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. ආනාපානය තුල සතිමත් වීමේදී ඒ තුල සියුම් වූ හුස්ම රැලි ටිකක් අතර මම විඳීමක් අත්විඳිමි. එය නම් හුස්ම රැල්ල නාසාග්‍රය තුලට පැමිණීමත් නැවතීමත් පිටතට පැමිණ නැවැත්ම නැවතීමකින් පසුව දිගටම සිදුවන ලස්සන සිද්ධි පෙළක් තුල චමත්කාර දර්ශනයක් මැවිනි. ඒ අතර අරමුණු වලට ගියත් එක්ෂණයකින් නැවත ආනාපානය පැවති අවස්ථාවට එන බවක් වැටහුණි. අරමුණු ඔස්සේ කතා ගොඩ නැගුණහොත් ආනාපානය මුල් ස්වභාවයටම නැවත පත්තන බව වැටහුණි. එනම් සියුම් ස්වභාවයෙන් මිදී ආනාපානයේ රළු ස්වභාවයයි. මේ අත්දැකීම් වල යම් වැරද්දක් ඇත්නම් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ අත්දැකීම් වල වැරද්දක් නැහැ. හොඳට අත්දැකීම් නිරීක්ෂණය කරලා තියෙනවා. හුස්ම තැම්පත් වුණොත් ඊටාම සියුම් තැන් වලට යනවා. ආයෙ හිතවිලි වලට ගියොත් ආපහු එනකොට ආනාපානයේ ආයෙ ගොරෝසු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ චක්‍ර රාශියක් යනවා. ඒ චක්‍ර ගාන වැඩි වෙන්න වැඩි වෙන්න සියුම් සියුම් මට්ටම් වලට යනවා. ඉතින් ඒ නිසා මේක හොඳ සවිස්තර නිරීක්ෂණයක්. එචා මේ වගේ කෙනෙකුට ඒ වගේ ගොරෝසු වීම් සියුම් වීම් ගොරෝසු වීම් සියුම් වීම් හරහා වඩා සියුම් චක්‍ර වලට යන්න ඉඩ ලැබෙයි. එසා එක පරියන්කෙදී චක්‍ර ඕන ගානක් වෙන්න එකිනෙක ගොරෝසු සියුම් බහ මාරු වෙන්න සූදානම් වෙලා වාඩි වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ නිස්සරණ වනයේට එන්නට ලැබුණේ අවුරුදු කිහිපයකට පසුයි. තුන්වෙනි තට්ටුවේ සක්මන් කරන විට අවට දකින්නට ලැබීමෙන් මා තව තවත් සතුටටපත් වුණා. ගෞරවනීය සාමීන් වහන්සේ දේශනා කරනවා වගේ පිරුණු භාවයක් සිතේ ඇති වුණා. සක්මන ලනුපැදුර මත සක්මන් කරන විට වම් පාදයේ පතුල විලුඹේ සිට ක්‍රමයෙන් නොසවමින් මහපට ඇඟිල්ලේ සිට ඇඟිලි පසටම බර දෙමින් එම පාදයේ ඔසවා බිම තැබීමට පෙරම අනිත් පාදයේ විලුඹ පෙදස ඔසවා ක්‍රමෙන් ඇඟිලි බිම තබමින් සක්මන් කරමි. ඒත් සමග දනහිස් නැමෙනවා. ශරීරයේ උඩ කොටසත් ක්‍රමෙන් පැද්දෙමින් ඉදිරියට ඇදෙන ආකාරය දැනින්නේය. පාද පොළවේ ස්පර්ශ වන විට තද ගති ලිහිල් ගතිද දැනින්නේය. වේලාවකට හිතෙනවා සාමින් වහන්ස මලමිනියක් ඔසවාගෙන යනවා වගේද තවද එම අවස්ථාවල හිසේ බර ගති ආදී ධාතු ගුණ ධාතු ගුණත් දැනෙනවා. පරයන්ක භාවනාව ගෞරවනීය සාමින් වහන්සේ කමඨහන් වාර්තා කරන්න කියා පුන පුනා කීවත් අප නිතර කමඨහන් වාර්තාව නොකිරීම ගැන සමාව අයදිමි. මා සෑහෙන කාලයක සිට භාවනා කරන්නෙක්මි. ප්‍රධාන කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. වාඩි වී සතිය පිහිටවන්න ගත් විට වාගේ හිසේ බරගති, තදගති ආදිය දැනේ. ඒ වුණත් පිම්බීම හැකිලීම දෙස බලා සිටන විට ටික වේලාවකින් ආයාසයෙන් කරන බව තේරෙයි. සමහර වෙලාවට එපා වෙයි. සමහර වෙලාවට ආනාපානසතියක් දැනේ. සිතුවිලිත් ඇති වේ, වේදනාත් ඇති වේ. ධර්මදේශනාව අතරතුරේදී මෙවන් සිදුවීම් සිදුවත් ඒවා ඊතරම් ප්‍රශ්න නොවේ. ධර්මයක් ධර්මයක් අසමින් පිම්බීම හැකිලිම ආදියත් බලමින් සැහැල්ලු කයත් තබාගන්න ධර්මයේද මනාව ඇසෙයි. පසුව ධර්මදේශනාව ටිකක් මතක තියෙනවා ටිකක් මතක නැති වෙනවා. සතිය තියෙන බව දන්නවා ස්වාමීන් වහන්සේ. තවද උපදෙස් පතමි. වාර්තා කිරීමේදී අඩුපාඩු ඇතොත් සමාවන සේක්වා. උභහන්සේට දීර්ඝායු සහ නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. වාර්තා කිරීමේ අඩුවක් නෑ. අද මම ප්‍රශ්න 22ක් තියෙනවා කියලා කියන්නේ සෑහෙන පිරිසක් වාර්තා කරනවා. ඒක වෙන ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ විදිහට මේ භාවනාවේ ඉදිරියට යෑමක් එහෙම නැත්නම් හුරු ගතියක් එනකොට අපි හිතපු පැති වල නිවැරදි වෙන්නේ මේ භාවනා වැඩෙන්නේ නොදන්න පැති වලට යන එක තමයි කරන්නේ. ඉතින් අපේ තියෙන පහත් ගතිය තමයි නොදන්න තැනට ගිය ගමන් නතර කරන සද්ධාව නැතුව. බය වෙලා, චකිත වෙලා, විචිකිච්ඡාව ඇති කරන්නේ. භාවනා හරියට යනවා නම් ඒ නොදන්න පැති වලට යනකොට දවසින් දවස දවසින් දවස ඒකටම යන්නයි. එන්නේ එන්නේ එන්නේ සුදුසු සූදානම් ශරීරයෙන් යනවා. ඉතින් ඒකෝට ලියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් අර බලාපොරොත්තු වෙච්ච දේ නැති වුණොත් තමයි භාවනා ලියන්න එපා වෙන්නේ. අලුත් අලුත් දේ හොයන්න යන භාවනා කරන කෙනාට නම් කොච්චර හරි ලියන්න පුළුවන්. ඒ නිසා මේක ඒ වගේ පැතිකඩ වලට යන ගතියක් තියෙනවා. පුළුවන් තරම් ඒවට සාදර වෙලා සූදානම් ශරීරයෙන් භාවනාවට වාඩි වෙන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්ස. පරයන්ක භාවනාවට වාඩි වී මූල කර්මස්ථානයේ වන ආනාපානයට සිත යොමු කර සිටිමි. ටික වේලාවකින් සිතුවිලි ගල් ආයෙම නිමක් නැත. එම සිතුවිලි දෙස සතියෙන් බලා සිටිමි. ඒවා එකිනෙකට වෙනස්ය. එය ටිකින් ටික නැති වී ගිය පසු නැවත අරමුණට පැමිණේ. ආනාපානය හොඳින් වැටහේ. මේ වරින් මර සිදුවන්නට විය. සතිමත්ව සිටිමි. ඉන්පසු ශරීරයේ ඇතිවන නොයෙකුත් වේදනා, කකුල් හිරිවැටීම් ආදියද හුස්ම වරින් මර නොදෙනී යන බවද නැවතත් පුරුදු ආනාපානය සිදුවන බවද සතියෙන් දුටිමි. සක්මන් භාවනාව වැලිමලුවට යනතෙක් වැස්ස නිසා පාර ඉහළටම දියසෙවල් බැඳීමෙන් ලිස්සන සුළු බව සතියෙන් දැක්කෙමි. වැලි මළුවද වෙනදා මෙන් වැලිවල සීඳු බව ගොරෝසු බව කකුල යටට එරෙන ගතිය දකින්නට නොතිබිනි. වැස්සට මළුවේ වැලි පොළවට තද වී තිබිනි. මේ සියල්ල කෙරෙහි සතිමත් වීමි. ලනුපැදුරේ කටුක බව, ටයිල් පොළවේ සීතල බව එකිනෙකට වෙනස්ය. මේ සියල්ල කෙරෙහි බලන විට ඊට හොඳ සක්මනක් සතිමත්ත කරන බව වැටහේ. ගරු සාමීන් වහන්ස වැරදි නිවැරදි කරදී තවදුරටත් මෙම භාවනාව කරගෙන යන ආකාරය පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. වැස්සයි කියලා පෑවුවයි කියලා වැලිමලු ඔතෙතයි කියලා විලි උණයි කියලා නෑ. ඒ තියෙන මොකද්ද තියෙන්නේ කියලා දැනගැනීමේ හැකියාව තමයි සතිය කියන්නේ. ඉතින් අර වැලිමලුව තෙමිලා තියෙනකොට නිකන් නාකි වෙලා වගේ. හොඳට වෙයිලා අතු ගාලා තියෙනකොට තිරියන් වෙලා වගේ. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් නාගුණා කියලා විසිකරන්නේ. ඉතින් ඒ වගේ අර වැස්සත් කමක් නැහැ, වැයුවත් කමක් නැහැ කියලා කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒක පිළිබඳව ලියනකොට සාහිත්‍යයක් තියෙනවා ඒකේ. පුදුම සාහිත්‍ය රසයක් තියෙනවා. ඒ තමයි සතිය දිනුනේ කියලා අහුණා. භාවනා දිනනකොට මුස්පෙන්තු වෙන්න පටන් ගන්නවා. ඔලොමොල ගති පහළ වෙනවා. සතිය වෙනකොට නෑ. සතිය එන්න එන්න නිහතමානී වෙනවා. බොහොම සරල වෙනවා. ඒකට ඕනම වෙනද විසිකරන දෙයක ලස්සනක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක හරි හොඳ ගතියක්. ඒ නිසා මොන දේ වුණත් සතිය වැඩියෙන් බාධා කරගන්න නැතුව දිගට කරන්න පුළුවන් තරම් සටහන් කරලා තියාගන්න විස්තර. පින්වත් සාමීන් වහන්ස පළමුව ඔබ වහන්සේට වැඳ නමස්කාර කර සිටිමි. පරයන්ක භාවනාව මම දැන් මෙතන කියා සිත කය වෙත ගන්නෙමි. ගන්නෙමි. ටික වේලාවක් සිටන විට හුස්ම රැල්ල දැනේ. එවිට හුස්ම රැල්ලේ සිත යොමු වේ. ඒ ඉහළ පහළ යන අයුරු බලා සිටිමි. තදින් දැනෙන විට එයද හිතට දැනේ. මෙසේ සිටන විට හුස්ම රැල්ලේ ගොරෝසු ගතිය නැති වී සියුම් වේ. එය ඇති නැති ගානටපත් වේ. එවිට හිත ඔහේ සිටී. හිතට සිතුවිලි පැමිණියද එයද පැහැදිලි නැත. විටක සිතට සැහැල්ලු ගතියකි. මිනිස් රූපද අරමුණුවද එයට නමක් නැත. එයද නැති වේ. විරූපී මුහුණුද අරමුණු වේ. එවිට පොඩි තිගස්මක් ඇතිවද එයද නැති වේ. මෙම தත්ත්වය විස්තර කිරීමට අපහසුය. විටක මෙම தත්ත්වයට සතුටු සිටේ. අමුතු තැනකි. නිදිමත විටක ඇත්තේම නැත. සමහර විට හීන් නිදිමතක් ඇත. පැමිණෙන සිතුවිලි වලට සමහර විටක නම් දීමට හැක. සමහර විටක ඔහේ යයි. පැහැදිලි නැති තරම්ය. මෙය සිතේ සතියමද මෙය සිතේ සතිය මදකමද දවස තුල සතියෙන් සිටීමට උත්සාහ කරමි. එය පවති. විටක ශරීරයේ එක් එක් කොටස් පමණක් වැඩ කරක්මනාක් මෙන් පෙනේ. අත, পায়. සිත කතා කරන විටද මම ඒ සතියෙන් නවත්වා ගතිමි. දවස තුල සතුටින් සිටිමි. මාහට සතිය කියා දුන්න ඔබ වහන්සේට හදපතුලෙන්ම පින් දෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අර ලිපියේ මුල් හරියේ තියෙන විදිහට අරමුණ ගෙවෙනවයි කියලා කියන්නේ හිත ගෙවෙනවයි කියන එක තමයි. ඒ වෙලාවට හිත තෝර බේරා විනිශ්චය කරන්න යන්නේ නැහැ. නිකන් ලීන භාවයටපත් වෙනවා. එතකොට අවදියෙන් බලා ඉන්න ඕනේ හිත වැඩි වැඩවලට දාන්න එපා. නම් දෙන්න යන්නත් එපා සමස්ත දිහා බලන්න. අරමුණ කියන්නේ හිත තමයි එතන. හිත කියන්නේ අරමුණ තමයි. හිත ගොරෝසු නම් අරමුණ ගොරෝසුයි. හිත මධ්‍යස්ථ නම් අරමුණ මධ්‍යස්ථයි. හිත සියුම් නම් අරමුණ සියුම්. ඉතින් ඒක තේරෙන්න භාවනා කරන කෙනා මේ අරමුණ කියලා කියන තමන්ගේ හිත කියලා තේරෙන්න අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ කියලා කියනවා. එතකම්ම මේ අරමුණත් එක්ක හැපි හැපි ඉන්න. තමන් දන්නේ මේ අරමුණ කියන්නේ හිතම තමයි. ඒ නිසා ඒ බව නිකන් පිළි අරගෙන සියුම් වෙන්න වෙන්න ලේසි. ඒ වෙලාවේදී මෙනෙහි කිරීම ආදී විචක්ෂණ කටයුතු කරන්නේ නැතුව ඒ සියුම් භාවය විඳින්න පුළුවන් හැබැයි නිදිමතට වට ගන්න එපා. ඒ තරම් අවදි භාවයක් ඕනේ. ඒ නිසා මේ විස්තරය හොඳට මේ මේ කියන කතාව තේරෙයි මේ විස්තරය ලියපෙන්නට අරමුණේ වෙනස් වීම හිතේ වෙනස් වීම කියලා දැනගන්න කියන එකයි කියන්නේ. අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මා වසර කිහිපයක්ම දිගටම වීරියෙන් යුතුව භාවනාව කළ යෝගිනියක්නි. අද වන විට උදේ පැය එකහමාරක් පමණ එකම ඉරියව්වෙන් භාවනාව කළ අතර මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. ක්‍රමෙන් ඒ ගෙවන් වී ගිය විට මා නිහඬ තැනට ආවෙමි. වෙනදාටත් වඩා බොහෝ වේලාවක් ඒ දෙස බලමින් සිටියෙමි. මගේ කයද නොදැනී යනවාක් මෙන් දැනුනි. ඉරියව්වේ අපහසුතාවයක්ද නොදැනුනි. හිතට ලොකු සැහැල්ලුවක් දැනුනි. උපමාවකින් කියනවා නම් මගේ හිත මට පෙනුනේ පෙරදාට පායන පුන්සඳ මෙනි. ප්‍රභාෂර බවක් දැනුණා. මගේ සිත මට පෙනුනේ පෝදාට පායන පුන්සඳක් මෙනි. ප්‍රභාෂර බයක් බවක් දැනුනි. පංච නීවරණ නැමැති වලාකුල් සඳ වසාගෙන ආවේ නැත. සිත තුල රාගය, ద్వේෂය නැති බව දැනුනි. ඒ निराமிස සතුටක් ගෙන දුන් බව මට දැනුනි. මගේ කයද මට කලන මිතුරියක් වෙන් දැනුනි. සිතට ඉඩදී පසෙකට වී බලා සිටියේ ඒ ප්‍රීතිය විඳ ගන්නා විටය. ගෞරවනීය සාමිනවහන්ස අඩුපාඩු පෙන්වා දී භාවනාව සාර්ථකව කරගෙන යාමට ඔබ වහන්සේගේ දෙපා නැමද උපදෙස් පතමි. සක්මන් භාවනාව මේ වන විට මාහට සක්මන් මළුවේ පැයකුත් විනාඩි 20ක් පමණ අපහසුතාවයකින් තොරව සක්මන් කළ හැකිය. මගේ කය දෙස සිත බලා සිටුණු පෙනේ. ඉක්මනින්ම වම් පාදය හා දකුණු පාදයේ මාරු වෙවි ගමන් කරනු දැනේ. විනාඩි 30කින් පමණ මගේ සිතට වෙනත් අරමුණු කිසිවක්ම එන්නේ නැත. සිතට පරයන්කේදී මෙන්ම කිසිම නීවරණයක් එන්නේද නැත. අවසානයේ ඇස් නීලංකාර වීගෙන යන බව පමණක් දැනේ. එවිට සක්මන නවත්තමි. ගෞරවනීය සාමින් වහන්ස මේ භාවනාවේද අඩුපාඩු පෙන්වා දී අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් දෙපා නැමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන සාක්ෂාත් වේවා. ඒ පොයිදාට හඳ පැවුවයි ගතිය හැම වෙලාවෙම හිත තියෙනවා. අපි එක බලන්න දැන අපි බලන්නේ මුස්පේන්තු කුඩු කේඩු මේ හෙන ගහච්ච සෝම් පිටිනේ වගේ තියෙන පැත්තට විතරයි. ඉතින් ඒ බලනකොට මේ මූණත් හෙන ගහච්ච සෝම් පිටිනක් වගේ තමයි. නමුත් බලන ඕනේ දෙයක පොයිදාට පැලු හඳ වගේ බැලුවොත් මේ මූණු දිහා බැලුවොත් මට පොයිදාට හඳ පෑවු වගේ පේයි. මුස්පීත් මූණු ටිකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මට හරි සතුටක් තියෙනවා. ඉතියා ඌ හරහා මේ හැම දෙයකම තියෙන හොඳ බලන්න සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපටි විජ්ජන්තස්ස කියලා සරුවත් යනසේ සුභ පරම මේ සූත්‍රය දේශන හැමදේම හොඳ පැත්ත විතරක් බලපං ඔය නරක පැත්ත බලන්නත් එපා, ලියන්නත් එපා, කතා කරන්නත් එපා. හැම ලියන කතා කරන්නේ උන් නොදකින් නොබදා නදෝමකින් කියලා hina වෙලා ඉන්න කියනවා. ඉතින් ඒ නිසා manussත්වයම පොයදාට පායපු හඳක්. ජීවත් වෙන සීර කට්ටිය 99.99ක්ම මම කාලකන්ණි කියලා කියන්න හදනවා. ඉතින් මොකද කරන්නේ? ඒගොල්ල වැඩිම කියන්නේ මම කාලකන්ණි කියලා. කවදාකවත් දකින්නේ ඉපදී මනුස්සකම පොයදාට පායපු හඳක් වගේ කියලා. බලන බලන කෙනාගේ මූණ දිහා බලනකොට එන ගහච්ච සූප් පැටින ඒ රිලවියන්ගේ හොඳයි ඊට වැඩිය බෝ රෝස් පවුඩර් ගාගෙන නිතර උදේ ඉඳලා හැන්ද වෙනකන් ජොලියේ ඉන්නවා. අර ඊයේ විතරක් එක හාමුදුර කෙනෙක් මම නරක කතාවක් කිව්වා. අර වහලයක් උඩ රිලවියක් මැරලා හිටියලු පැටිය වදන ගමන්. රිලවිය අයින් කරනකොට පෙකින වලින් පැටියත් එල්ලලා හිටලු ඒත් මැරලා හිටියලු. බොහෝම කලාතුරකින් තමයි රිලවංගේ ඔය පණිඩයක් හම්බෙන්නේ. මේ අපේ මූණු ඔක්කොම රිලවංගේ මූණු වැඩි කැතයි. ඒත් මම ඒක දිහා බලනවා නිකන් පොයේ දාට පායක හඳ වගේ කන්නාඩි දෙක නැති වෙච්චා. ඉතින් හැම වෙලාවෙම හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න. ඒකම ලියන්න. ජීවිතේ මල්. අතිපූජනීය ස්වාමින් වහන්සේ පෙර දින කමඨහන් සුද්ධ කර ගැනීමෙන් පසුව වරක අරමුණු මත අරමුණු වන පිම්බීම හැකිලිම හා වරක අරමුණු වන නාසිකාග්‍රේ ස්පර්ශ යන දෙකින් එකක් අරමුණු කොට පාත්තා ගැනීමට විනාඩි 40ක කාලයක් වෙහෙසුනද දෙකම වරෙන් වර අරමුණු වීම වැළැක්වීමට නොහැකි. තැන දෑසැර නැවත වසා මම දැන් මෙතන ඉඳගෙන යනුවෙන් සිතකය පෙරමුණෙහි තබා පෙරමුණෙහි යලි පිහිටුවා වර්තමාන මොහොතට අවදි වී බලා සිටියෙමි. පෙරමෙන්ම ආනාපානයේද ශාරීරික වේදනාවෙන්ම චලනයන්ද දෙස බලා සිටියෙමි. සිත සතිමත්ය. එලෙස බලා සිටියේදී සිතට බාහිර සිතුවිලි ගලා එන ආකාරය දුටුවෙමි. හිතන්නේක් නැත. හිතෙනවා දුටිමි. ඉනේන සිතුවිල්ලට එවෙලීම පහර දුනි. වැඩේ කොළයි වගේ දැනුණ නිසා එනේන බෝලෙට බැට් කිරීමේ සූදානමින් කිසිත් නොකර බලා සිටීමි. එන සිටිවිලි එවේලේම හැරවීමක් මිස කතන්දර ගෙතීමට නොගියමි. මෙසේ බැට් කළ වාර ගන්න ගණන් කරගත්තා නම් යයි පසුව සිටිනි. එවෙලේ සිට ගණන් කළමි. කෙසේ හෝ සම්පූර්ණ සිතුවිලි එකතුව 20කට අඩු මිස වැඩි නැත. මෙසේ විනාඩි 20ක් ගත කළෙමි. නිදිමතක් හෝ සිරුර කඩා වැටීමක් සිදු වූයේම නැත. දෑස් අරින විටද ඉඳගෙන සිට ඉරියව්වේ සිටින බවට සතිමත් සිතෙන් දෑස් ඇරියෙමි. දෝෂේ තොත් කමාකොට පහදේ දිනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. තිරුවන් සරණයි. ඔච්චර අම්මා කෙනෙකුට පළවෙනි බබා හම්බෙලා කුළුඳුලේ ඊට පස්සේ දෙවෙනි බබා හම්බෙච්චා ඉතින් අම්මට කියලා දෙන්න ඕනේ නැහැ නේ දරුවෝ දෙන්නම් බලන්න පුළුවන්. පළවෙනි එක මරන්න ඕනේ නැහැ නේ දෙවෙනි එක හදන්න. ආනපන කරනකොට විම්බි මැකිලිම හම්බ වෙනවා. විම්බි මැකිලිම බල බලන ආනපන මේ දෙන්නම තියන හදන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ තරමටම අපි අර අරමුණකට කොටු වෙලා පටු වෙලා වර්ග ભેද වෙලා ඉතින් දෙවෙනි එක පැමිණීම කරදරයක් කරගත්තොත් භාවනා හම්බෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒක නිසා අර පොඩි හාමුදුරු භාවනා කරනකොට ඒ හාමුදුරගෙන බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකය අවදානයෙන් එය එන මග පෙර මග හිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවාර මුනක මුල මැද අග මම දුතුවා තලසතේ ක්‍රිකට් ගහන්නේ හාමුදුරු මේගොල්ලෝ මේ තාම භාවනා කරනවා ඉන්නේ නැති තියා හොඳට බලනින්න දෙන්නෙක් ආපුවාම මොකෝ තුනක් ආපුවාම මොකෝ හතරක් ආපුවාම මොකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ප්‍රශ්න හදාගන්නේ අපේ හිතින් අපි ඉපදිනකොට මේ ඕන තරම් ප්‍රශ්න දරන්න පුළුවන් ලොකු පුළුල් මනසක් ඇතුව තියෙන නිසා මාන සම්භාවයේ අපරිමාණ මේ මනස වඩන්ඩ සීමා මරියාදාවල් මොකුත් නැති වෙන විදියට අන්නේ දෙන්නේ නැත්තේ මේ රේකී ක්‍රමයට අධ්‍යාපන ලැබුවා අය විතරයි මේක අධ්‍යාපන විශ්ින් කරන භයානක අකුසලයක් අපි මේ රේකී ක්‍රමයට හිතන එකට හිත වැඩෙන්නේ රීකී ක්‍රමෙට නෙවෙයි. දහසක් පැතිකඩ ඇතු ඒ නිසා බය නැතුව ඉදිරියට යන්න තව තවත් සති විවිධාංගීකරණය වෙයි. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භමි. පාදයට රළු බව සිනිඳු බව දැනේ. මුලින් විලුඹ වදින අතර පාදයේ මැද කොටසද අවසානයේදී ඇඟිලි තුඩු වලට හැපීම දැනේ. හිත අතීතයට අනාගතයට ගියත් නැවත පාදයේ වැදෙන තැන හිත ගැනීමට හැකිය. හදිසි අනතුරකින් වම් පාදය ආබාධ වී ඇති නිසා මේ දිනවල සක්මන විනාඩි 20කට සීමා වී ඇත. පාදයේ ඉදිමෙන බැවින්. පරයන්ක භාවනාව මූලික කමඨහන පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම ටික වේලාවක් මෙනෙහි කරන විට ඒ සියුම් වී පිම්බීම හැකිලීම වෙන්කර ගැනීමකට නොහැකි තත්ත්වයටපත් වේ. කම්පණය වන බව දැනී ඒද නැති වී යයි. එවිටම වාගේ දිවේ යග චලනය වන වනු දැනේ. තොල්ද කම්පණය වනු බව දැනේ. ඒ සමගම කටට කෙල උණයි. මේ මුලදී වදයක් වුවද දැන් මේ දෙස සතියෙන් බලා සිටිය හැක. සමහර අවස්ථාවල නිින්ද ගියා වැනි ස්වභාවයක් අත්විඳද එසේ වීමට ආසන්න වන විට අරමුණ පිළිබඳ සතිය නැත. ආපසු ඇහැරෙන විට ගැස්සීමක් සමග කයට හිත ආවත් අරමුණ පිළිබඳ සතිය නැත. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේ අරමුණම තමයි කම්පන චංචල බවටපත් වෙන්නේ. ඒකට මේ දිවේ කම්පණය, තොලේ කම්පණය, කටේ කම්පණය කියලා තෝරන්න ගියොත් ඒකට බාධායි. කම්පන බව, කම්පන ස්වභාව, කම්පන ගති කියලා බලන්න පටන් අරගත්තොත් මේ මගේ කැලිය වලට දාන්න නැතුව, ශරීර කැලිය වලට නැතුව අපි ධාතු මනසිකාරට යනවා. ඒ නිසා ඒ වගේ එනකොට ශරීරය සම්බන්ධ කරලා බබාගේ භාෂාව අත කරන බබාගේ භාෂාව අතහැරලා මේ කම්පන චංචල ගති ස්වභාව දිහා බලන්න පටන් අරගත්තොත් භාවනා කරුවත් නැතත් කය හැටි ඒක තමයි. හැම වෙලාවෙම මේක පණ තියෙන බවට කම්පන චංචල තියෙනවා. අන්න ඒකට සතිය පියාට පිටියාගෙන හිටියොත් පැය 24ෙම බලන්න දෙයක් තියෙනවා. මේකෙන් පටන් අරගෙන අන්නේ විදිහට කය පාවිච්චි කරන්න භාවනා අරමුණක් කරගන්න. තෙරුවන් සරණයි. අවසර ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. කලක පටන් මෙය මෙනෙහි කිරීමකින් තොරවයි කරගෙන යන්නේ. මුල සිටම ආශ්වාසයේ සිසිල් බව ළඟ බව ප්‍රනීත බව සියුම් බව සහ ප්‍රශ්වාසයේ උණුසුම් බව දුරු බව හීන බව ඕලාරික බව මේ දෙකේම මුලැමැද අග වශයෙන් දකිමින් දනිමින් සිහිය පවත්තමි අද උදේ පර්යංකයට වාඩි වී විනාඩි 5ක දීපමණ විදුලි සැර වැදුනාක් මෙන් දෙතුන් වරක්ම ඇඟ ඊතා වේගෙන් ගැස්සීමකට ලක්විය මේ කයේ සිදුවන කම්පන චංචල විය හැකියයි සිතුණු නිසා බියක් චක්තයක් ඇති නොවිය. සිහියද හොඳින් පැවතිනි. හිත මූල කර්මස්ථානයේමය. තවත් විනාඩි දෙක තුනකින් පමණ දෑතේ ඇඟිලි තුඩු වලින් දැඩි ලෙස හිරිවැටීමක් ඇති වී එය මුළු උඩුකය පුරාම පැතිරී යන බව දැනුනි. එය මතු පිටින් පමණක් නොව කයේ අභ්‍යන්තර නහර දිගේ පවා පැතිරෙන බව දැනෙන්නට විය. එවිට මට සතුටක්ද දැනිනි. තවත් ටික වේලාවකින් දැන් සෙලවීමට පවා බැරි තරම් බරක් දැනුණද කුමක් වේදයි ඉවසා බලා සිටියෙමි. විනාඩි කිහිපයකින් ඒ දිය වී මුද වී ගියාසේය. මෙසේ වාර තුනක් පමණ සිදුවිය. ප්‍රතිඵලය කුමක් වුවත් මට දැනුනේ නම් මහත් සුවයකි ප්‍රමෝදයකි. ඇස්සරුණද තවත් සුළු මොහොතක් එම සතුට භුක්ති විඳෙමි. වේලාව අලුයම 5:25යි. පරයන්කට වාඩි වූයේ අලුයම 4:15ට නිසා මට නොදැනීම පැයක් ඉක්ම ගොස් තිබීමත් සතුට හා කායික සැහැල්ලුව වැඩි කරවන්නක් විය. මම පරයන්කෙන් නැගිට්ටෙමි. සිතුවිලි ආවා ඒ මුල් විනාඩි පහ තුලදී. ඒවා මට දැනුනේ සංඥා වශයෙන් පමණි. මුලදී මෙන් දිගින් දිගට ප්‍රපංච කිරීමක් නොවිය. ගෞරවනීය සාමින් වහන්ස මේ පිළිබඳව මට ඔබ වහන්සේගේ අවවාද උපදේශ ලබා දෙන සීක්වායි. කුළුණු මෙත් සිතින් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ පින් හේතු උපනිශ්‍රය වේවායි පතමි. මේකේ මුල හරිය තියෙනවා කම්පන බව, චංචල බව, උණුසුම් බව, සිසිල් බව මේ බව කියන එක තමයි භාව ලක්ෂණ කියලා කියන්නේ. තාමත්ම ගැඹුරු වචන භාව ලක්ෂණ කියන එක. සිංහලේ අපි කියන උණුසුම් බව, සිසිල් බව. ඒකට තමයි ස්වභාව කියලා කියන්නේ ඒකටමයි. ඉතින් ඒ භාව ලක්ෂණ බලනොත් බයක් එන්නේ නැහැ. මේ කට නලියනවා බඩ නලියනවා කිව්වොත් තමයි බය වෙන්නේ. එතකොට ඒක කිව්වොත් එimhe දොස්තරලට ඕන නන්දාන්නත් වෙනවා. ඉතින් කියනවා ගිඩිනස් එනවා, ඩයබටිස් එනවා, ඩිමෙන්ෂියා එනවා, බොයි. ඔක්කොම කොයි වෙලාවෙත් තියෙනවා. භාවනා කරන එකට ඕව ආවට එයා දන්න මේ ශරීරයක් තියෙනකොට ඇති ඕවා. උඩ බය වෙච්ච ගමන් ලෙඩක් තමයි. මොන දෙයකටත් බය වෙන දෙයක් නැත්තේ. ඉතින් වගේ භයානක heart attack ආපු කට්ටිය නැත්තම් කැන්සර් ආපු අය, stroke ආපු අය කලින් භාවනා කරලා තියෙනවා නම් ඒ එන බය 140ක් 50ක් අඩු වෙනවා. ඒතර මැරෙන්නේ නැහැ. මැරෙන්න දෙයක් නැහැ ඒතර. මැරෙනකොට මැරෙනවා. ඉතින් මේ වට පුදුමාකාර කතන්දර හදාගෙන ඉන්නවා. ඉතින් හදාගෙන මේ මිසු කොහොමඩක් හැදෙන්නේ? ඉතලත් මැරලා බය බයෙන් ඉන්නේ. වෙනකොටත් මැරලා බය වෙනවා. උනාට පස්සෙත් මැරලා බය වෙනවා. ගෙදර ඉන්න අයත් බය වෙනවා. අල්ලපු ගෙදර ඉන්නත් බය වෙනවා. ඉතින් ඒව තමයි මේ කයි කතන්දර කියන්නේ. ඔය ශරීරය ඔය ජොක්කු බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට කවුද ගිහිල්ලා ප්‍රෙෂර් චෙක් කරුවේ? කවුද ගිහිල්ලා බ්ලඩ් බ්ලඩ් ෂුගර් බැලුවේ? ඉන්න තැන ඇදගෙන වැටෙනවලු මේ රජ පැටියේ. මොනවත් නැහැ කතා දෙකක් නැහැ. මැරෙන්නේ නැහැ. කලී ගැහුවත් මැරෙන්නේ නැහැ. බුදු වෙන්න ඉන්න කෙනානේ. මේ අපිට මෙහෙම නැහැ පොඩ්ඩ වෙච්ච ගමන් මේ බ්ලඩ් චෙක් කරනවා ෆුල් බොඩි ස්කෑන් එකක් තියෙනවා වෛද්‍ය තෝග තියෙනවා. ඒ කටේ ඒකම කර කර ඉඳලා ඉවරයි. හැම ඇඟිල්ලටම ඇනලා තියෙනවා. මොකද මගේ ඇඟේ ලේ හොල්ලන්න දෙන්න එපා දෙල්ලන්නේ නැහැ දෙන්නේ නැහැ. කවුරු ඇවිල්ලාවත් නැහැ. ලේ බලන්න ඕනේ නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් ඕනේ නැහැ. මොනම දෙයක්වත් කරන්නේ. මේක ඒක හොඳට උදේ ඉඳලා හඳ යනකම් වෙන එක නේ ඔක අය කාටද කියන්න පුළුවන් මනුස්ස ශරීරයේ තියෙන ලේ ප්‍රමාණය, සුගර් ප්‍රමාණය, බ්ලඩ් සුගර් බ්ලඩ් ප්‍රෙෂර් ප්‍රමාණය තනි කර වෛද්‍ය සාත්‍ය හදාගත්ත ප්‍රලාපයක් නැති. කවදාකවත් ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ස්ටෑන්ඩඩ් හදපු ගමන් තමයි අපි අරකට වැඩි මේකට අඩුයි කියලා කියනවා. ඒ මොකක්වත් නැහැ භාවනා කරන්න වෙන දෙයක් වෙන්නේ ශරීරයට විතරයි. ගස්කොළන් වලට නෙවෙයි. ඒ ඕන දෙයක් දරන්න පුළුවන්. වට්ටක්ක වැල කවදාකවත් වැලට දරන්න බැරි gediyeන්නේ නැහැ. හොඳට භාවනාවට දාගන්න මේක භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ. මොනම කෙනෙක්වත් ඇඟිලි ගැහිම ඕනේ නැහැ. සතිය සීල සියල්ල කර දෙන දෙයක්. ඒ නිසා මේව පුරුදු වුණා නම් ඔය මැරෙයි කියලා බය, heart attack බය, blood sugar බය නැහැ. ඒත් මැරෙනයි මනුස්සයා blood sugar check කරගෙන ඉන්න මනුස්සයත් නැහැ. ඉතින් මට මූණ දිහා බලන ඔක්කොටම හිතලා තේරි සේරම මැරනවා කවදා. මම අර වෙලාව විතරයි කියන්න බැරි. ජීන එක හරි නැහැ කියලා කට්ටිය ඉන්න. මොකක්ද හරි නැත්තේ? ආයෙ මැරනවාමයි. ඔය භාවනා කරත් මැරනවා. බ්ලඩ් ෂුගර් තිබ්බත් මැරනවා නැත්නම් මැරනවා. නිසා හොඳට සතියෙන් ගත කරන්න. ඒකල ලියලා තියන්න මිනිස්සු බොරුවට මේ බය කරගන්න වැඩ පැත්තක තියේදී බුදුහාමරකේ ශ්‍රද්ධාව තියාගන්න මේ සේරම භාවනා සතියේට මල් මාලයට මල් ලපනවා වගේ අමුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කලක සිට ආනාපාන සතිය වඩන යෝගිනියක් මේ. ආනාපානයේ දිගු කෙටි බව, උණුසුම් සිසිල් බව, මුල මැදාග ගෙවි යාම ඊට පසුව සිරුරේ තනින් තන තද ගති වේදනා ඇතිව නැතිව යන සැටිත් මුළු සිරුරම කම්පන චංචල වලින් දැනී නැති වී යන අයුරුත් මේ ආදී ලක්ෂණ ඉඳහින මේ ආදී ලක්ෂණත් ඉඳහිට පර්යංකවලදී සැහැල්ලුව නිසා ඇතිවන ප්‍රීතිය සිරුර පුරා විහිද යන අයුරුත් අත්විඳ ඇත්තිනි ප්‍රීතියට නොඇලී සිත දිස බලාගෙන එන විවිධ කෙලවරක් නැති සිටිවිලිද විටක ඒවා ඔස්සේ යාමද විටක නැවත මූලකස් මන්තාණයට පැමිණ ඒවා මගහැරීමටද පුරුදු වී සිටියෙමි. නමුත් මාස ගණනාවක් පරයන්ක භාවනාව කළ නැකි වූයේ අසනීප තත්ත්ව නිසාය. නමුත් ඒ කාලයේදී කයට ඇති වූ වේදනාවලට වඩා සිතට ඇති වූ වේදනාවන් දෙස බැලීමි. සිතේ ස්වභාවයන් දෙස හොඳින් බැලීමට පටන් දෙමි. ඒවාට හොඳින් මුහුණ දීමට හැකිවිය. තරහා ගැටීම වෙනුවට නියම ස්වභාවයේ වටහාගත හැකිවිය. කයට වඩා හිත වෙහෙස වද දෙන බව ප්‍රත්‍යක්ෂ කර ගත්ෙමි. නමුත් මට දැන් ආනාපාන සතියට යොමු වී ටික වේලාවක්වත් ගත කිරීම අපහසුය. දිගටම පරයන්කේ සිටිය නොහැකිවත් කනගාටුවීම් සිත් ඇවුල් ගැටීම් ආදිය ඇත්තේම නැත. ඊයේ ධර්මදේශනාවේදී පැවසූ අයුරු ආනාපානය පහක් හයක් එක දිගට සියුම් ලෙස බලන්නට බැරි බව වැටහි ඇත. ඉඳහිට ආනාපානයේ විස්තරද ගෙවි යාමද කම්පන චංචලද කයේ වේදනාව දැනුණත් හිත වැඩ කරන අයුරු ඊට වඩා හොඳින් දකිමි. සිතුවිලි එන විටම වාගේ ඒවා දකිමි. යම් යම් දේවල් වල ඇලී ගැටී සිටීම නිසාද ඒ බවද අඩුවේ. වෙනදාට වඩා හිතේ සතුටක් සැහැල්ලු බවක් ඇත. යම් යම් දේ નિયમિત දේ එදිනෙදා වැඩ සැහැල්ලුවෙන් කළ හැකිය. සක්මන පෙරසේම ප්‍රියමනාප වන අතර සක්මනේදී ඉක්මනින්ම උහේ යන ස්වභාවයේ අත්දැකීමි. මේ தත්ත්වය පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඒක බව හිතේ බව දැක්කයි කියලා කියන්නේ හිත සුව වෙන්න පටන් ගත්තා. හිත බලන්නේ අසතියෙන් ගත කෙරුවා නම් ඉතින් සුව සේවාව නෙවෙයි යන්නේ බෝ වෙන වැඩේ තමයි තියෙන නිසා ලෙඩ වුණත් කමන්නේ සනීපුණත් කමන්නේ කය දිහා බලන්න ඒකට හිතත් පෙන්නයි බලපු ගමන් සුවසේවාවට වැටෙනවා. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ මේ වේදනාවල් දිහා බලන එක Tamange මගේ ඒ වෙලාව වෙන වේදනාවක් කවදාකවත් නරකක් නැහැ. ඒක වළක්ක ගන්නයි අපි මේ ගෙවල් දොරවල් හදාගෙන අනුන්ගේ කුණු කන්දල් ගණන් කර කර ඊයේ වෙච්ච ඒවායි හෙට වෙදෙන් තියෙන ඒවායි අනුන්ගේ දේවල් බල බල ඉන්නවා. ඒතකොට ඉතින් ලෙඩ ඇතුළට බහැලා පිළිකා බවටපත් වෙනවා. ඒ දෙඩ එතන එතන එළියට දාන්න. ඒකට කියනවා මේ to avoid hysteric level of trauma, you have to accept the day-to-day -day unsatisfactoriness කියලා. මේ ඉදිරියදා පැමිණෙන දුක් ටික දන්නවනම් කවදාකවත් බරපතල දෙන්නේ නැහැ. ඒ ටිකත් බලන්න නැතුව ඒකටත් පැන්ඩෝල් ගහනවනම් ඉතින් බරපතල රෝග රාශියක් එනවා. ඒ නිසා පැමිණි දුක් පැමිණයි කියලා ඉදිරියදා කයේ තියෙන වෙහෙත කණ්ඩික් පොඩ්ඩක් බලන්නේ. ඒක බලන්න පුළුවන් දෙයක්. එතකොට තමයි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. එතකොට අනවශ්‍ය ලෙඩ රෝගෙ ඉන්නේ නැහැ. මේකේ බකල් වලක් ගන්න යන්න එපා. ඉදිරියදා දුක මකන්න යන්න එපා. ඒක කරන්න බෑ. ඒක ආහාර අරගෙන ඉන්නකොට ලැබෙන ලාභය තමයි බරපතල දුක් එන්නේ නැහැ. ඒ නිසා නිතරම කයත් එක්ක වර්තමාන මොහොතත් එක්ක ජීවත් වෙන්න බලන්න ඒක තමන් තමන්ට කරන ලොකුම කරුණාවක් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. සක්මන තුලද පර්යංකයේ තුලද එදිනෙදා කරනු ලබන සෑම කටයුත්තක් තුළදීම මම දැන් මෙතන ලෙස සතිමත් වෙමි. මේ සෑම මොහොතකදීම සතිමත් වීම අනායාසයෙන් සිදුවේ. කිහිප දිනක සිට කය ලෙඩ වෙලා බෙහෙත් ලෙස ගනු ලබන්නේ උණු වතුරයි, ලුණු වතුරයි. අගනාම බෙහෙත ලෙස දැනීම තුල සතිමත් වෙමි. මේ මොහොත තුල ලෙඩා මම වන විට වේදාද මම වෙමි. පරයන්කය තුලදී වෙන්ව සෑම මොහොතකදීම හුස්ම සංසිඳීම සිදු වෙලා පරයන්කය තුලදී මෙන්ම සෑම මොහොතකදීම හුස්ම සංසිඳීම සිදු වෙලා එම සංසිඳීම තව තවත් සියුම් මේ යනු දැනේ. එය දැන් ජීවිතයට බද්ධ වෙලා වගේ දැනෙන්නේ. සිතුවිලි නැත. ආවත් ගණන් ගානක් නැත. සිතන සිතුවිලි හා හිතන සිතුවිලි හඳුනමි. වේදනා නැත. ආවත් ගානක් නැත. ශබ්ද තිබුණද ගානක් නැත. හිත නිහඬයි, නිසසලයි, සහනදායකයි, සැනසිලිදායකයි. මේ බව හැම මොහොතෙහිම අත්විඳිමි. මේ මොහොත තුල කිසිදු අකුසලයක් සිදු නොවන බව දන්නා අතර ඒ බව අගය කරමි. කර්ම ඡේවීම සිදුවෙන බව දනිමි. ඒ බව අගය කරමි. මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සිහියයි. උපදේශ අගය කරමි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. වේදනාවයි වේදයයි වේදයි. තුන් දෙනාම එකයි. සතියේදී. වේදනාව පිළිබඳ දැනීමට වේදේ කියන කෙනා. ඒක තමයි තමයි වේදා. පිට කවුරක්වත් නැහැ. ඉතින් ඒක නැත්තම් වෙද්දුත් ඕනේ, බේතුත් ඕනේ, උපකරණත් තෝරන්නේ මහ විශාල වැඩක්. ඔය ඔක්කොම එක මොහොතට එනවා. වේදය, වේදනාව සහ වේදා තුන් දෙනාම එකක් වෙනවා. ඒ තරම් සරල සියල්ලටම හරියන ඒකායන මාර්ගයක් තියේදී අපි මේ කරන වැරදි ජීවන රටාව නිසා වෙද්දුන්ගේ නම් සීමාවක් නැහැ අද. ලෙඩවල සීමාවක් නැහැ අද. බෙහෙත්වල සීමාවක් නැහැ. ඒත් ලෙඩ වැඩි. එන්නේ එන්නේ ලෙඩ වැඩි. ඉතින් ඒක ගෙවන ක්‍රමය තමයි වේදනාවයි වේදයයි වේදයි බවට පත් වෙන්න. ඒසොට තමන් අනුන්ටත් වෙදෙක් වෙනවා අන්තිමට. මොකද මේ ආදර්ශය වටිනවා මේ සූරකන ලෝකේ ඔක්කොගෙම වෙන් වෙලා ජීවත් වෙන්න බුණා සත්‍යමත් චිත්තක්ෂණයේ හැමදාම වේදයත් ලැබෙනවා වේදනාවක් ලැබෙනවා වේදා බවට පත් වෙන්න පුළුවන්. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව ලනුපැදුර සහ වැලි සක්මන් මළුව නිරීක්ෂණය කෙරෙමි. සතර මහා භූත කොටස් වලින් මේවා සෑදී ඇති අයුරු වටහා ගත හැකිය. ලනුපැදුරේ රළු ගතිය, වැලිවල රළු ගතිය දුටු වෙමි. බාහිර බලපෑමකින් තොරව සතිමත්ත සක්මන කළෙමි. මස් පිඩු අත්පා ක්‍රියා කරන අයුරු දුටු වෙමි. පාද දෙකේ විලුඹ යටිපතුල් වැලිවල සහ ලනුපැදුරේ ඝර්ෂණය වන අයුරු නිරීක්ෂණය කළෙමි. ඇතිවන වේදනා දෙස බැලුවෙමි. මේ සියල්ලම අනිත්‍යතාවයෙන් යුක්ත බව වටහා ගතිමි. මාගේ ශරීරයේද ඇටක සැකිල්ල ඇවිදින අයුරු දුටුවෙමි. ලනුපැදුරු කෙදිනක හෝ පොළවට පස්සන බවද මාගේ සිරුරද පොළවට පස්සන බව මෙනෙහි කෙලෙමි. පරයන්ක භාවනාව සතිමත්ත බාහිර බලක් පෑමකින් තොරව පරයන්ක භාවනාව ආරම්භ කෙලිමි. නාස්පුඩු තුලින් හුස්ම රැල්ල ඇතුල් වන හා පිටවන අයුරු බලා සිටියෙමි. ඊතා සියුම් මනතුරු බලා සිටියෙමි. දිගහා කෙටි ලෙසත් සිසිලහා උණුසුම ලෙසත් නිරීක්ෂණය විය. හුස්ම රැල්ල නොදිනී ගිය විට එහි අනිත්‍යභාවය වැටහිනි. නලල තදවීම, තොල්පෙති තදවීම, ආලෝක ධාරා පෙනීම, සිරුර සෙමින් සෙමින් පැද්දීම, දෙල්ලේ වේදනාව, තුනටියේ වේදනාව ආදී සිදුවීම් සිරුර පුරා සිදුවන අයුරු නිරීක්ෂණය කෙලිමි. මෙහි අනිත්‍යභාවය මෙනෙහි කරමි. සතිමත් මනසින් යුතුව භාවනාව දිගටම කරගෙන ගියමි. හුදකලා විසීමට ප්‍රියමනාප භාවයක් ඇතිවිය. මා ලද අත්දැකීම් මෙසේ ඉදිරියට කටයුතු කර සඳහා උපදෙස් පතමි. වැරදි ඇතොත් පෙන්වා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී භාවය පතමි. අප රැස් කරන භාවනාමය ශා ශීලමය කුසලය ඔබ වහන්සේට ආශිර්වාදයක් වේවා. පුළුවන් තරම් හුදකලාව ලැබෙන ජීවන රටාව සකස් කරගන්න. ඒකට කාටවත් දොස් කියන්න එපා. ඒක කරගන්න බැරි නම් පෙරපීම් මදි කියලා කියන්නේ. ඒ නිසා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා පුළුවන් තරම් හුදකලා ලබා ගන්නා ජීවන රටාවක් මාර්ගයෙන් මේ සත්‍යයට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි. වන්දනීය පූජනීය ගෞරවනීය සාමින් වහන්සේ. අද දවසේ උදෑසන පර්යංකය ගැන සටහන් තබමි. හිමිදිරියේම භාවනා ශාලාව වෙත පැමිණි මා තෙරුවන් වන්දනා කර මගේ ජීවිතයේ තෙරුණන තෙරුවනට පූජා කර පරයන්කේ වාඩි විය. එහිදී මම බුදුගුණ නවරහදී බුදුගුණ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ අතර සියලු සත්‍යයන්ටද මෛත්‍රී සිත පමුණ පතුරවන්නට විය. විනාඩි 15ක් 20ක් යන විට මගේ කය සැහැල්ලු වී හතර අතටම පැද්දෙන්න පටන් ගත් අතර විශේෂයෙන් ඉස්සරහට දෙපාරක් තුන් පාරක් වැටෙන්න ගියේය. ආයාසයෙන් වැටීම පාලනය කරත් හතරවන අවස්ථාවේදී මගේ අත් දෙක කුෂන් එක මත ඔබා අත් දෙක උඩට තියාගත්තෙමි. එහිදී එහි සිදුවන දේ මා නිරීක්ෂණය කරන්නට විය. මට නිින්ද නොගිය බව විශ්වාසය. හොඳ සිහිය පවත්වා ගත්තෙමි. සිතුවිලිද නතර වී ඇත. හිතද පිට නොගොස් ඇත. මාගේ කන් දෙකෙන් සියුම් ශබ්දයක් සමග වාතාශ්‍රයේ පිට වෙන බව මට දැනිනි. ඒ සමගම මගේ ශ්වසන ක්‍රියාවලිය ඊට වේගයෙන් සිදුවිය. හුස්ම ඉහළ පහළ ගියේ ඊට වේගයෙනි. මගේ හුස්ම හිර වෙන ගතියක් මට දැනිනි. මම නැවතත් හිස හා කය කෙලින් කරගත්තෙමි. මේ ආකාරයට දෙතුන් පාරක් සිදු විය. හිස හා කය බිමට නැඹුරු කරගෙන භාවනා කිරීම මට සුදුසු නැති බව මට සිතේ සුදුසු නැති බව මට සිතේ. දකින් අය අපහැදෙන නිසා ඒත් මේ தත්යෙන් මා මිදීමට උත්සාහ කළත් එය කළ නොහැකි විය. ආශාසය හා ප්‍රස්වාසය හා හෝ පිම්බීම හැකිලිම පිළිබඳව මට අවබෝධයක් නැත. මේ ආකාරයට පෑ දෙකකට ආසන්න කාලයක් සිටීමට හැකි බවත් විටින් විට සිතුවිලි ආවත් ඒ ඉක්මනින් නැතිවන බවත් වේදනා හිරිවැටීම් ඊටමත් අඩුවෙන් එන බවත් එය එය ඊටා ඉක්මනින් නැති වෙලා යන බවත් සඳහන් කරමි. සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ වගේ දේවල් වෙනකොට විශේෂයෙන්ම තරුණ තරුණියන් දෙක ලොකු ප්‍රශ්නයක් සාමූහික භාවනාවේදී කොහොමද කය පවත්වා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක පැත්තක පේන්න තියෙනවා ජීවිතයේ දිනදා ව්‍යායාම අඩු ගතියකුත් තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් මේ කියනවා තරබාරු අයට කියලා. ඒ නිසා කියන හොඳට සක්මන කරන්න. එතෙන් දවසේ හොඳට দাঁඩි දාන්න ඕනේ. ඒ වගේම ඉඳ ගන්නකොට හොඳට බද්ද පරියන්කේ ගහලා වාඩි වෙන්න. එතකොට වැටෙන්නේ නැහැ. වැටෙන්න බෑ. අන්නේම කරලා මේ ඔක්කොම එකවර කරන්න බෑ. ටික ටික ටික ටික දාන්න. දැම්මට පස්සේ තමයි අපිට මේ தත්වයෙන් හරහා ය아가න්න පුළුවන් වෙන්නේ. ඒක සමහරවිට බොහොම උග්‍රව බලපාන. උග දිනාට වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට හේතුව මේ ඇඟේ ස්වේදේ පිට වෙන්න ඕනේ. සමාධියයි වීර්යයයි දෙක අතර සමතුලිතතාවයක් එන්න ඕනේ. ඉතින් ඒකට සක්මන් භාවනාව තමයි ගොඩක් උදව් වෙන්නේ. නැත්නම් ක්‍රියාකාරී භාවනාව. මොකක් හරි එදිනදා ජීවිතේ වැඩ කරනකොට සතිය පවත්වන දේවල් වල කරන්න ගියාම ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඉතින් ඒක මේ සාමික භාවනා කරන තරුණ තරුණියන්ට භාවනා නොකරන්න හේතුවක් වෙලා තියෙනවා. අර සීටුට විකාර ස්වරූප වලටපත් කරනවා. අනේ භාවනා කරපු කෙනෙක් නම් ඒක එච්චර ගණන් ගන්නෑ. භාවනා නොකරපු කට්ටිය නැකත් බලන්න යනවා, අප නූල් දානවා, පඳුරු අයින් කරනවා, පිළිත් නූල් ගැට ගන්නවා, নানা ආකාර දේවල් කරනවා. නමුත් මේ ටික ගෙවල මිසක් අය කොටට යන්න බෑ. ටිකෙන් ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ වෙන්නේ එන්නේ හිමීට අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක මේ වළක්වන්න බැරි තැනක්. සතිය දිගට තියෙනවා කියලා දන්නවනම් සුව වෙන්න පටන් ගන්න තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි වෙලාව හරියට පැකේ පැක් කරන් තියෙනවා. ඉතින් අපි යනවා සක්මන් භාවනාවට නැද තුනට රැස් වෙනවා අපි සාමූහික පරියන්ක භාවනාවට මේ ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න විචාර තුන වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.